ඊට පස්සේ අර වටිනා කියන අර ගුරුවරු තමන්ගේ ශිෂ්‍ය પરම්පරාවෙන් භාගිකුත් බාර දීලා නතර වෙන්නේ කියලා ඒ ගරු භාවනීය ආරාධනාවක් කරුවාට පස්සේ වැඳලා කිව්වා නෑ මගේ වැඩේ දැන් පටන් ගන්න. මට දැන් තේරෙනවා මේ අනික් කට්ටිය මේ බොහෝම අමාරුවෙන් කියන්නේ රූප ධ්‍යාන අරූප ධ්‍යාන වඩනවයි කියන එක හිතෙන් තරම්ම හුරතලයක් නෙමෙයි බොහොම අමාරු කාරණාවක්. ඒ දේ වඩාගත්තට පස්සේ එහි නතර වෙන එක නැත්නම් ඒක නිෂ්ඨාව කියලා කල්පනා කරන එක දෝෂයක් බව එතනයි මේ මානව පරිණාමයේ හිර වෙලා තිබුණ ඇනේ එතනයි කියන එක එතෙන්ද ගිය කිසිම ශාස්ත්‍රයකට අභියෝගශීලීව එහෙම නැත්නම් අපි කියන දැන් රැඩිකල් වාදී කියලා කියන්නේ රැඩිකල් වාදියෝ කල්පනා කරන්න පුළුවන්කම තිබිලා නැහැ. ඒ දෙයත් ඒක තමයි කල්පනා කරේ විශාලම කෙලවර වශයෙන්, නිෂ්ඨාව වශයෙන්. නමුත් තාම නිවන් දකලත් නැහැ. තාම මේවා පිළිබඳ දෙච්ච ලොකු පරිචයකුත් නැහැ. නතර ගෙනාපු පාරමිතා ශක්තිය නිසා මේ සිද්ධාර්ථ ගෞතම තුමාටම කල්පනා වුණා දැනුයි මගේ වැඩේට බහිනේ දැන් තමයි කිං කුසල ගවේෂී කුසලේන කිම කියන පරිශයට බැස්. ඊට පස්සේ ඒ කිසිම ගුරුවරයෙකුගෙන් ඒ උපදෙස් සහිත වෙන්න ඇති පස්සේ කිසිම ගුරුවරෙක් රහිතව බොහෝ කාලයක් අපි කියන විදිහට දුෂ්කරවත පිරුවා. දුෂ්කරවත පිරලා මේකේ ඔය කිංකුසල ගවේෂී පරිේශණයේ එච්චර ලොකු ප්‍රතිඵල ලැබුණේ නැහැ. ඊට පස්සේ තමයි ඒ නැවතත් දැඩි දුක් දෙන අත්කලමතානුയോഗයේ තමයි උත්සාහ කළේ. මොකද රජකීතර ඉඳදී කාමසුකල්ලි කානුയോഗයේ ආධිනවක් දැකලා තිබුණා. ඒකේ අලුතෙන් කරන්න දෙයක් නැහැ. කැලේට ගියේ දුෂ්කර වත පුරා. දුෂ්කර වතත් පිරුවා මේ දෙකමත් අන්න අර සමත ධ්‍යාන රූප ධාන අරූප ධාන වගේම මේ උගුල් ගැලවෙන්නේ උගුල් බව තේරෙනවා ඊට පස්සේ තමයි අහම්බයක්ද කල්පනාවෙන් ගත්ත එකක්ද නැත්නම් පාරමිතා ශක්තිය ලින් ආප එකක්ද නැමෙ මධ්‍යම ප්‍රතිපදාට හිත වැටුණාට පස්සේ ඒ තුනේම සංකල්පයක් කියනවත් අමාරුයි නමුත් කොහොම හරි මේ මධ්‍යම ප්‍රතිපදාව සකස් වෙන්න පටන් ගන්නවා. අද අපි ඉන්නේ අන්න එවැනි වටිනා මානව ඉතිහාසයේ මානව චින්තනයේ පළවෙනි වතාවට ඒ හැබෑ වෙනස සිද්ධ වෙච්චි ਸਰවඥතා ඥානේ පහළ වෙච්ච කාලේ ඉඳලා දැන් මේ වෙනකොට අවුරුදු 2500 බොහෝ කාලයක් හිතව රට පිරුවා අපිට හිතා ගන්න පුළුවන් අන්න බුද්ධත්වයේ වෙච්ච තැන. කුසල ගවේෂකයෝ ඔය පරිේශණී ඒ කල්පනාවට මනුෂ්‍ය චින්තනයට මේ <clears throat> සමාධිය නෙවෙයි කෙලවර නමුත් සවාග්ය කියන්නේ ඒකට අවශ්‍ය කරන අංගෝපාංගයක් උපකරණයක් කියන එක ආවට පස්සේ භාවනා කියන වචනේ සමාධි කියන වචනේ සමපදයක් වුණා නෙවෙයි භාවනා කියන එකට සමාධිය විශේෂණ පදයක් වුණා ඒ විශේෂණ පදයට සාපේක්ෂව සරුවචනාංශය එතකොට අපි සමාධි භාවනා කියන පදේ හදාගත්තා ඊට සාපේක්ෂව සරුවචනාංශය විපස්සනා භාවනා කියලා අලුත් සංස්කෘතියක් අලුත් චින්තන රටාවක් අලුත් ක්‍රමවේදයක් ලෝකෙට ප්‍රසව කළා. එදා පටන්ම අද භාවනාව කියන්නේ සමාධිය නෙවෙයි සමාධිය කියන්නේ භාවනාවේ කොටසක්. භාවනා විශේෂණ අංගයක්. ඊට සාපේක්ෂව විපස්සනාවක් තියෙනවා. අපි අද මේ කතා කරන වෙලාව වෙනකොට අපි මේ සමාධි කියන චෛතසිකයේ දිහා ඒ නිසා ක්‍රම දෙකකින් බලන්න පුළුවන්. ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණු තාලෙට සමාධිය තමයි අන්තිම කෙලවර කියන අදහසින් බලන්න පුළුවන්. අභාගයකට වගේ අද බුද්ධ ධර්ම තුලත් ඒකමයි නිෂ්ඨාව කියලා වැඩ කරන හයියෙන් කතා කරන බර ගන්නක්. නමුත් අපි ඊට වැඩිය විවුර්ත වෙන්න ඕනේ සමාධි කියන වචනේ වගේම විපස්සනා කියන වචනයත් මේ භාවනාවට විශේෂණයක් වශයෙන් යොදලා දෙකටම යොදන්න ඒ නිසා අපි අද මේ කාලේ බලාපොරොත්තු වෙනවා මේ සමාධි සම්බොජ්ජංගය කියන එක මේ කියන සමත භාවනා නැත්නම් සමත සමාධිය විපස්සනා සමාධිය කියලා වචන දෙකටම කඩලා බෙදා බෙදා තෝරලා බෙදා ගන්න. මුචි මේ නිසා මම ආරාධනා කරන්න තියෙනවා හොඳට හිත විවෘත කරගන්න. කිසිසේත්ම අපි ඒ බුදුහාමුදුර පහළ වෙන්න ඉස්සෙල්ලා තිබුණු කාලේ එක් වගේ එකම තැනකට මේ හිත යෙදිය යුතු නැහැ. අපිට විකල්ප මාර්ග දෙකක් තියෙනවා. සමාධිය කරා යන්න සමත සමාධිය සහ විපස්සනා සමාධිය කිය. ඒකට මේ අටුවාවේ නැත්නම් ඊට පස්සේ කරපු අතකතාචාරින් වහන්සේ පෙන්වුවේ ඡායති කියන පදේ පෙන්වනකොට ආරම්මනෝපනිජ්ජාය කනෝපනිජ්ජාය කියලා කොටස් දෙකක් අර මේ කියන අලුතෙන් සරුවත් යන ඉදිරිපත් කර විපස්සනාට ඉඩ තියලයි කතා කළා tie. ඒකෙදී ආරම්මන උපනිජ්ජාය කියලා කියන්නේ අපි මේ මේකේ කතා කරන මේ සමාධි සමාධි නිමිත්ත, අභ්‍යග්ග නිමිත්තට හිත යොදන එක. සමාධියක් ඇති කර ගැනීම සඳහා ප්‍රධානම බාධාව තමයි අපි මේ ඉරියව් වෙනස් කිරීම සහ අරමුණු වෙනස් කිරීම. නිතරම අපි ඉරියව් වෙනස් කරනවා නම් නිතරම අපි හිතට එන අරමුණු වෙනස් කරනවා නම් එතකොට සමාධියක් නෙවෙයි හිතේ ඇති වෙන්නේ අවික්ෂිප්ත භාවයක්. වික්ෂේප හිත සමා වෙන්න වික්ෂේප භාවයක්. එකම අරමුණේ බොහෝ වෙලා හිත පැවැත්වීමෙන් තමයි ඒ හිත අවික්ෂිප්ත වෙන්නේ. ඒකට අපි කියනවා මේ සමාධි නිමිත්ත ඇසුරු කරනවා. සමාධි නිමිත්තට මූණට මූණ දාලා ඉන්නවා. සමාධි නිමිත්තට සමීප වෙනවා. සමියෝධ නිමිත්තට ප්‍රවිෂ්ඨ වෙනවායි කිය. ඒකට කියනවා නිජ්ජායති කියලා. ආරම්මනේ උපනිජ්ජායති සමාධි අරමුණක් අරගෙන ඒක බොහෝ වෙලා ඇසුරු කරලා කරලා කරලා උපචාර වශයෙන් අර්පණා වශයෙන් ඒකට හිත බැසගත්තාම මේ අරමුණත් එක්ක ඇසුරු කිරීම නිසා ඇති වෙන ගතියට කියනවා අපි සමත සමාධිය කියලා. ඊට විකල්පයක් වශයෙන් දෙනවා ලක්ෂණෝපනිජ්ජායන කියලා මේ ධාතු මනසිකාරයේ තුලින් මතුවෙන ඕනම අරමුණක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ දකින දකින වෙලාවේ මතු කරගන්න පුළුවන් අරමුණ කුමක් වුණත් එතකොටත් තියෙනවා අරමුණ මාරු වුණත් රූපාරම්මණයක් වේවා නාම අරමුණක් වේවා. එහෙම නැත්නම් ප්‍රිය දෙයක් වේවා අප්‍රිය දෙයක් වේවා මේ සෑම දෙයක් තුළම අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ අවබෝධ කරගන්න පුළුවන් නම් අරමුණු මාරු වුණා. එතන නිජ්ජායනයක් කියන. එතනත් දැස ගැනීමක් තියෙනවා. එතනත් ළඟාවීමක් වෙනවා. ඒක තමයි මේ සරුවචනාංශයේ මේ ලෝකයට ප්‍රසව කරපු ප්‍රදාන කරපු ටැග්. ඒක හැබැයි බොහෝම සෙල්ලක්කාරයි. හරිම අමාරු තේරුම් ගන්න. නමුත් ඒක තේරුම් ගන්න නැතුව අර කලින් කියන සමාධිය කොච්චර තේරුම් ගත්තත් අපිට මේ බුද්ධෝත්පාද කාලයට එන්න බෑ. බුද්ධෝත්පාද කාලයට එන්න නම් සමාධි අරමුණක් ඇසුරු කිරීමේදී ඇති කරගන්නා වූ සමාධිය කියන සම්ප්‍රදායන කුල අදහසත් අපි නිසිසේ හොඳට අර්ථ තේරුම් ගන්නවා. ඊට පස්සේ සරුවචනාංශයේ විසින් ඉදිරිපත් කරපු අභියෝගයක් වෙන මතුවෙන මතුවෙන ඕනෑම අරමුණක තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය කියන ලක්ෂණ තුන මතු කරගන්න ආරම්මන උපනිජ්ජාය නෙවෙයි ලක්ෂණ උපනිජ්ජාය මතු කර ගැනීමත් අපිට අවශ්‍ය වෙනවා. අන්න ඒ විදිහට බලනකොට අපිට තේරෙනවා හැම චිත්තක්ෂණයකම අපි අරමුණක් ආශ්‍රය කරන් කරන භාවනා කරන්න කරන්න අපේ යම් පරිණාමයක් යම් ප්‍රගමනයක් යම් ඉදිරි ගමනක් සිද්ධ වෙනවා. අන්න ඒකට හුඟක් මේ විපස්සනා සමාධිය බොහෝම මේ ආධාරකාරකයි. ඒ විපස්සනා සමාධියක් ගන්න සමහරෙකුට අර විද්‍යාවේ සම්ප්‍රදාන කුල සමත සමාධියක් නැතුවම බෑ. අන්නේම සමත සමාධියක් නැතුවම බැරි නැත්තම් අපි කියනවා සමත පූර්වංගම විපස්සනා යෝගාවචරය කියලා. සමතේතිලි සමත සමාධියක් ඇති කරගෙන ඊට පස්සේ සමාහිතෝ භික්කවේ යතා භූතං ඥානාති පස්සති කියන සරුවචනාංශයේ ඒ සාරවත්ඥ ශ්‍රීමක දේශනාව තේමා කරගෙන මහණින් සමාහිත වෙච්ච හිතට ඇත්ත ඇති හැටියෙන් පේනවා කියලා ඒ සමාධිය සමත සමාධිය විපස්සනාට පාදක කරගෙන ඇත්ත ඇති හැටි බැලීමට යන ගමනට අපි කියනවා සමත පූර්වංගම විපස්සනාව. නමුත් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ මෑත ලංකාවේ බුද්ධහම ගත්තත් එහෙම නැත්නම් ලෝක බුද්ධහම ගත්තත් මෙන්න මේ සම්ප්‍රදාන කූලව පැවතිච්ච සමතය මුල් කරගෙන විපස්සනාට යනවා කියන කතාවට ශාසනය තිබුණාට මොකද යට ගිහිලා තිබුණු විපස්සනා පූර්වංගම සමත කතියක් දැන් අලුතෙන් අලුතෙන් එන්න පටන් ගන්නවා. ඒක දැන් අලුතුත් නෑ අවුරුදු 40ක් පරණයි. ආන ඒක තුලින් විපස්සනාවෙන්ම වැඩ පටන් අරගෙන විපස් එහෙම නැත්නම් අර ලක්ෂණ උපනිඥායනය කියලා කියන මතුවෙන මතුවෙන අරමුණේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට මේ තමන් ගත කරන කාර්ය බහුර වගකීම් බර නැත්නම් පීඩාකාරී ජීවිතයේට මේ දාර්ශනික උත්තරයක් දී ඒ තුලින් ඇතිවෙන ඒ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය මතින් ඕනේ නම් Taman ඉන්න පරිසරයේම ඉඳගෙන සමත සමාධියට හිත යොදන්නත් පුළුවන්. ඒකට කියනවා විපස්සනා පූර්වාංගම සමතේ කියලා. එහෙම නැත්නම් අපිට යුගනද්ද භාවනාව කියලා වරින් වර මේ ওই දෙකේම සංකලනයක්. පුළුවන් වෙච්ච වෙලාවේ සමතේ ප්‍රධාන කරන විපස්සනාට යනවා පුළුවන් වෙච්ච වෙලාවේ විපස්සනා පූර්වංගම කරගෙන සමතට යනවා ආදි වශයෙන් ඒ දෙකම එකතු කරන යෝගනද්ද භාවනාවක් තියෙනවා දැන් මේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව පැවැතින්නේ මම සංඝයා වහන්සේ නමක් වුණාට හුඟක් මේ කාර්යබහුල ජීවිත ගත කරන වගකීම් භාරයක් ඇති ගිහියත්තන් අතරේ. ආන ඒ ඇත්තෝ සමාජයේ අලුත් එන ප්‍රවණතාවලට වග කියන ඇත්තෝ එතන සමාජයේ වගකීම් දරන ඇත්තෝ ඒ ඇත්තන්ට සමතයම මුල් කරගෙන විපස්සනාට යා යුතුයි කියන අදහස හරියන්න පුළුවන් වරදින්න පුළුවන් විකල්පයක් වශයෙන් දීලා තියෙන අදහස තමයි විපස්සනා මුල් කරගෙන බහැලා අවශ්‍ය නම් පස්සේ සමතේ කරන්න. ආනේ ඒක හුඟක් මේ පරිසරයට ගැළපෙන යුගයට ගැළපෙන හොඳ උත්තරයක් වෙලා තියෙනවා. මේකටත් වඩා කාර්යබහුල ජීවිත ගත කරන යන්ත්‍ර වගේ ගත කරන්න වෙන දියුණුවයි සම්මත රාජ්‍යවල රාජධානි වල ඉන්න ඇත්තන්වත් මෙන්න මේ විදිහට විපස්සනාව මුල් කරගෙන යන්න පුළුවන් කියන පණිවිඩයෙන් හම්බෙලා තියෙන අස්වැසිල්ල එතකයි මෙතකයි කියලා නෑ. ඇත්තටම පැහැදිලිවම කියන්න පුළුවන් ඒ අස්වැසිල්ලෙන් තාම නිසි ප්‍රයෝජන කැපිපෙන ප්‍රයෝජන ඇති වෙලා නැහැ. නමුත් පණිවිඩේ නම් හොඳටම දැන් හැමතැනම ගිහිල්ලා තියෙනවා. ආන්නේ ගිහිල්ලා තියෙන එක කොච්චරද කියනවනේ. ලෝකේ කොච්චර දුරට මේ පරිසරයේ තියෙන විෂම භාවයේ තියෙද්දි විපස්සනාව පටන් ගන්න පුළුවන් ය. ඊට පස්සේ පුළුවන් තරම් සමහිතක් ඇති කරන සමතහිතක් ඇති කරගෙන අර විපස්සනාවයි සමතයයි දෙකම කරගෙන යන්න පුළුවන් ය කියලා ලෝකයේ පැතිරෙන ඒ කාහල නාදී ප්‍රතිරාව ලංකාවට දැන් වදින. කඳුවලලක් මැදට ගිහලා කෑ ගහනකොට ආපහු වෙන දෝංකාරය වගේ අපට ආවට පස්සේ අපි අර විපස්සනා පූර්වාංගම කරගෙන නැත්තෝ හෝ සමත පූර්වාංගම කරගෙන නැත්තන්ට ලොකු ශක්තියක් වෙලා තියෙනවා මේ බාහිර ඉන්නේ මිනිස්සුන් අපිට වැඩිය එයත්ෝ සුඛෝපභෝගී තත්ත්වයක් තියෙනවා ඉල්ලපු ලැබු දෙය හම් වෙලා තියෙනවා නමුත් එයත් විශාල බරපතල ප්‍රශ්න වගේ එකට මුහුණ දීලා තියෙනවා මේ පරිසර දූෂණය චිත්ත දූෂණය එහෙම නැත්නම් මේ අසහන වගේ දේවල් වලට ඒ නිසා එයත් උන්න බලපෑමක් සොයා බැලීමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේකට yaadena උත්තරයක් අන්නේ උත්තරේ වශයෙන් මේ විපස්සනාව දැන් පිළි අනන් තියනවා කිව්වට පස්සේ අපිට දෙපැත්තකින් උදව් කරනවා. එකක් තමයි අර යැත්තෝ ඉල්ලන තරම් ওই සෝපෝ සුඛෝපභෝගී තත්ත්වයට අපි තව ගිහිල්ලා නැහැනේ වැරදිලා හරි හොරියලා හරි ආ ඒකත් හොඳයි කියලා හිතාගත්ත එකට ඔටුව පරනවාට පස්සේ තම්බි කියනවලු මේ පැත්ත හොඳයිනේ ත්‍රිකුණු පැත්තට වැඩිය කියලා. ඔය ඉස්ලාම ලෝකේ යූරියා හොයාගත්තට පස්සේ පුදුමාකාර විදිහට පොහොරක් විදිහට යූරියා පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ 1000ක යතුර වතුර ගත්තාම වතුරේ 1000ක යූරියා ප්‍රමාණය අංශු 300කට වැඩිය වැඩි වෙච්ච ගමන් ඒකට කියනවා යූරියා බොම්බ් කියලා. ඊට පස්සේ පොළව කෘෂිකර්මයට කැප නැති පොළවක් වඩපත් වෙනවා. ඒක යූරියා අධික වීමෙන් අධිකව දැමීම නිසා එකතු වෙලා ඊට පස්සේ බොහෝක වවා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් අපි ওই කාලේ ඒ දවස්වල මම මේ කුෂි කර්ම ඉගෙන ගන්න නිසා ඔය හම්බෙච්චි නරක පාඩම් මම මේ උගන්ලා දෙන්න හදා. ඒ කාලේ අපිට යූරියා නැති වෙච්ච නිසා අපි හරියට කනගාටු වුණා. හරක් විකුණලා යූරියා ගෙනාවා. ගිනාගෙන ගිනාගෙන යනකොට අන්තිමට බලනකොට තේරුම් ගත්තා යූරියා වැඩි පාවිච්චි කරපු පැතිවල ඒ කෘෂි කර්ම ඉඩම් අතහැරලා දාන සිද්ධ වෙනවා. ඊට පස්සේ අර හිමීට ගියේක හොඳයි කියනවා වගේ අපි පිළි අරගත්තා. ඒ කියන්නේ කෘෂි විද්‍යාඥයෝ පිළිඅරගත්ත ඒ පළවෙනි ලෝකයේ කරපු මේ කැත පරිේශණයේ නරක ප්‍රතිඵල නිසා අපට මේ වැරදුනා නෙවෙයි අපිට බැරිකමට ගියා නෙවෙයි උඩ පැනලා උඩ බැලලා මිදි මිදි වල කඩා ගන්න බැරි වෙච්චාම නරියා කියපුව කතාව තමයි. ඕක කෑවනම් බඩ රිදෙනවා ඒක නිසා කන්න බැරි වුණා කියලා වගේ අපි යූරියා පාවිච්චි ටිකක් අඩු වුණා කියලා අපිට උගන්ලා තියෙනවා. අන්න ඒ වගේ තමයි ඒ ඉස්සරහට දුවගෙන ගියාට හම්බෙච්ච දේ තෑග්ගක්ම නොවෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ඒකත් දිව්වේ කෙලස් බයිටත හිතකින් කාම ලෝකයයි තමයි හොයාන හොයන ගියේ. ওই දේ හම්බුණා ඒකම තමයි යත්තන තියෙන දඬුවම. නමුත් අපි ආශා කර ඉපදිච්ච જાතිය අපිට මේ සමතේ විතරක් නෙවෙයි සමතේ විපස්සනාවක් තියෙනවා. කාම ලෝකේ විතරක් නෙවෙයි. එහෙම නැත්නම් මේ ආමිෂ සුඛේ විතරක් නෙවෙයි. නිර්ආමිෂ සුඛයක් කියලා එකක් තියෙනවා. නිර්ආමිෂ සුඛයක් විතරක් නෙවෙයි. අවේදිත සුඛයක් කියලා එකක් තියෙනවා. ඒ නිසා අපි කාම ලෝකයේ කාම සුඛේ මෙච්චරම නොලැබුණයි කියලා අඬන්නම දෙයක් නැහැ. ඒකේ ලාභෙකුත් තියෙනවා. ඒ මොකද්ද? බටහිරෙන් අපිට එන දෝංකාර. දෙක තමයි ඊයත්ෝ ඉන්නේ තාමත්ම කාර්යබහුල ජීවිතෙත් මේ තරම් මේ අදහස් පිළිගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා නම් අපේ ಪರಿසරයේ එච්චරම කලබල නැත්නම් අපටත් මේක පටන් ගන්න පුළුවන් කියන හැකි සංඥා. අන්න ඔය කියන වාතාවරණයේ ඉඳලා මේ සමාධිය කියන චෛතසිකේදී ආ බලනකොට හරි පුදුම විචිත්‍ර භාවයකින් නැත්නම් අලුත් භාවයකින් මේ සමාධි චෛතසිකය බලන්න පුළුවන්. නැත්නම් සමාධි සම්බොජ්ජංගේ දිහා බලන්න පුළුවන්. ඒ සමාධිය සාමාන්‍ය පෙන්වන්නේ හිතේ තියෙන අවික්ෂේප ලක්ෂණය. වික්ෂිප්ත භාවයක් නැතිකම කියලා. ඉතින් ඒක අර අපි මෙතෙක් ඉගෙනගත්ත පාඩම් වල තියෙන නීවරණ ධර්ම ගත්තොත් නීවරණ ධර්ම වල තියෙන උද්ධච්ච කුක්කුච්චේ තමයි ඒ වික්ෂිප්ත භාවයේ උච්ච අවස්ථාව. ඒ නිසා යම් අවස්ථාවක අපේ හිතේ තියෙන මේ උද්ධච්ච කුක්කුච්ච කියන එහෙම නැත්නම් අලු ගොඩකට ගලක් ගහපුවාට පස්සේ ඒ අලු ගොඩ ඇවිස්සලා යන වගේ ඒ මීමැසි පොදියකට දෙඹරකට ගල් ගහපුවම ඇවිස්සෙන වගේ ඒක වික්ෂිප්ත පැතිරිච්ච ගතියටපත් වෙන එක උද්ධච්ච භාවයේ අනිත් පැත්තට ගියාම tempat වෙච්චාම ඒකට දෙන ලකුණු විදිහට කියන්නේ ඒකාග්‍රතාවය.